අහන්න. ඒ ප්‍රතිමයෙන් අපි රූපස්කන්ධය රූපස්කන්ධය හා රූපස්කන්ධය සම්බන්ධ වෙන අපි කතා කරලා එහි තියෙන රූපේ ආස්වාදයේ ආදීන නිසා විස්තරණය ගැන කතා කරා. ඒවා ගැන කීම ප්‍රථමයෙන් මා කල්පනා කළා මේ සිසිල් ස්කන්ධය ගැන වේදනා සංඥා සංකාර විඥාන කියන සිසිල් ස්කන්ධ දෙකකින් හඳුන්වාදී ඒ ස්කන්ධයන්ගේ සමුදය ප්‍රකාශ කොට ඊට පසුව ඒ ආස්වාදය ආදී මේ විස්තරණය ගැන කතා කරන්නේ හොඳයි කියලා. එතකොට අද වේදනාව සහ වේදනා සමුදය ගැන අපි කතා කරන්නට කියලා දෙන තත්පත් කරන්නේ. වේදනාව කියන එක කවුරුත් දන්නා කාරණාවක්. වේලී පිටිකෝ විස්ලේකස්මා වේදනා දුක්ඛිත කියලා බුදුහාමුදුරුවෝ දක්වලා දෙනවා. විඳින නිසා වේදනාව කියනවා. කිංච වේදේති මොනවාද වේදින්නේ? සුඛම්පි වේදේති, දුක්ඛම්පි වේදේති, අදුක්ඛම සුඛම්පි වේදේති. සැපේකුත් විඳිනවා දුකකුත් විඳිනවා සැප දුක් නැති නැදහස් වේදනාවකුත් විඳිනවා මේ වේදනාව කියන වචනේ සැප දුක් නැදහස් කියන සියලුම වේදනාවට පොදු වශයෙන් පාවිච්චි කරන ලබන වචනයක් වේදනම් පජානාති වේදනා සංදයන්ද පජානාති ආදී වශයෙන් දක්වන විට මේ වේදනාව දසී වේදනා සංදේ දසී කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන කරලා තිබෙනවා සාමාන්‍ය වේදනාව කියනක ඕනෑම කෙනෙක් දන්න කාරණාව දුකක් ඇති වෙන දුකක් තියනයි කියලා දන්නවා ඒක අමුතුවෙන් දැනගන්න දෙයක් නෑ නමුත් බුදුරජාණන් වහන්සේ මෙතන වේදනා සදානාති කියන්නේ එහෙම සරල වශයෙන් වේදනාව දැනගැනීම නෙවෙයි <clears throat> වේදනාවේ යථාභූත තත්ත්වයේ ඇත්ත ඇතිකතියෙන් දැකීම ඇති කරගත යුතු කියන එකයි ඒක වාතය අදහස ඒක නිසා වේදනාව පිළිබඳ යථාභූත ඥානයක් ඇත්ත ඇතිකතියෙන් දැකීම පිළිබඳ නුවණක් ඇති කරගන්න ඕනේ වේදනාව වේදාකාරයෙන් බුදුහාමුදුරු බෙදා වෙන් කරලා දක්වලා තිබෙන විශේෂයෙන්ම බහුවේදනීය සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒක වේදනාව විවිධාකාරයෙන් බෙදා දක්වා තිබෙනවා මධ්‍යම නිකායේ තිබෙනවා. එහිදී බුදුහාමුදුරුවෝ දක්වනවා දීපානන්ද, දීපියානන්ද වේදනා උත්සාහය පරයායන කියලා. දීපානන්ද වේදනා උත්සාහය පරයායන කියන්නේ වේදනා කොටස් දෙකක් වශයෙන් මම පරයාය වශයෙන් කියනවා ප්‍රකාශ කරනවා. ඒක තමයි කායික කම්පි වේදනා, චේතසික කම්පි වේදනා කියන්නේ. කායික වේදනාවක් තියෙනවා මානසික වේදනාවක් තියෙනවා බොහෝ දෙනෙක් මේ කායික වේදනාවක් ඇති වුණාට පස්සේ ඒක මානසික වේදනාවකට පරිවර්තනය කරගන්නවා මේ මානසික වේදනාව 100%ක්ම ඇතිවන්නේ මොඩකම නිසා මොඩකම නැත්තම් මානසික වේදනාව කිසිවක් ඇතිවන්නේ නැහැ දැන් රහතන් වහන්සේ කෙනෙක් සතේ බුදු කෙනෙක් සම්මා සම්බුදු කෙනෙකුට වාගේ කෙනෙකුට මානසික වේදනාවක් කිසිවක් නැහැ මොකද අර අවිද්‍යාව සම්පූර්ණයෙන් නැති කරලා තියෙන නිසා අවිද්‍යාව කියන නිසා තමයි මානසික වේදනා බොහෝ සත්‍යව අත්දැකෙන්නේ. එතකොට භාවනා කරන විශේෂයෙන් කායික වේදනාවක් ඇති වුණාට පස්සෙව මේ කායික වේදනාව මානසික වේදනාවක් බවට පත් කරගන්නේ නැතුව ඉන්නට උත්සාහ ගන්නට ඕන. සාමාන්‍ය ඒ කියන්නේ සරල දැනුමක් හෝ තියෙනවා නම් මේක කරන්නට පුළුවන්. මොකද කායික වේදනාව පිළිබඳ මානසික වේදනාවකුත් ඇති කරගත්තොත් වේදනා දෙකක් හේතුක දෙකක් අත්දකිනවා. කායික වේදනාවට අමතරව මානසික වේදනාවක් එනිසා පුළුවන් තරම් දුර කයේ වේදනා කියන එක වළක්වන්නට බෑ. බුදු වුණත්, පස්සේ බුදුනත්, පහත් වුණත් කායික වේදනා දැනෙනවා. ඒවා මානසික වශයෙන් බරක් කරගන්නක මානසික වශයෙන් දුකක් කරගන්නක වේදනාවක් කරගන්නක මානසික පීඩනයක් අසහනයක් කරගන්නක සිත පවස්තාවගෙන යන්නට පුළුවන් ශක්තිය තිබෙන්න ඕන භාවනා කරන අය. මේ විදිහට කායික වේදනා සහ මානසික වේදනා කියලා වේදනාවේ කොටස් දෙකක් තියෙනවා. විස්සෝති ආනන්ද වේදනා සාමයන් පරයයන කියලා බුදුහාමුදුරුවෝ ළඟට ප්‍රකාශ කරනවා තුන් ආකාරයකින් ආනන්ද මම මේ වේදනාව පරයය වශයෙන් පෙන්වුම් කරනවා ඒක තමයි අර මා කලින් කිව්වේ සුඛම් වේදනා දුක්ඛම් වේදනා දුක්ඛම් සුඛම් වේදනා කියලා සුඛ වේදනාවක් තියෙනවා සැප වේදනාවක් දුකක් තියෙනවා දෝමනස්සේ හැයිසේ ඒ වගේම උපේක්ෂා මඳහත් වේදනාවක් තිබෙනවා. ඒකටයි වේදනා තුන් ආකාරයෙන් තියෙනවා. පංචකානන්ද වේදනා උත්සාහනා පරියායන කියලා දක්වලා තිබෙනවා. පස් ආකාරයකට මේ වේදනාව පරියාය වශයෙන් කොටස් වශයෙන් පෙන්වන කරලා දක්වනවා. ඒක තමයි සුඛින්දියන් දුක්ඛින්දියන් සෝමනස්සින්දියන් දෝමනස්සින්දියන් උපේක්ඛින්දියන් කියන මේ පද පහ බුදුහාමුදුරුවෝ දක්වන්නේ. මේක අභිධර්මයේ පොතල මේ කොටස් පහ දක්වා තිබෙනවා. කායයට දැනෙන සුඛයට කියනවා සුඛින්දිය මනසට දැනෙන සුඛයට කියනවා සෝමනස්සින්දිය කියලා. කායයට දැනෙන දුකට කියනවා දුක්ඛින්දය කියලා. මනසට දැනෙන දුකට කියනවා දෝමනස්සින්දය කියලා. මේ හැම අවස්ථාවෙම දැන උපේක්ෂා වේදනාවකින් උපේක්ෂින්දය කියලා. එතකොට මේ වේදනාව පස්සාකාරයෙන් මෙතන <clears throat> බුදුහාමුදුරුවෝ දක්වන කායික වශයෙන් සහ මානසික වශයෙන් දෙදීම තුළිනුයි <clears throat> මේ වේදනාව පස්සාකාර වෙන්නේ. <clears throat> එතකොට චපේ ආනන්ද වේදනා උත්සාහය පරයයන් කියලා ඊළඟට ප්‍රකාශ කරන හය ආකාරයෙන් වල මම වේදනාව විස්තර කරනවා. මොකක්ද මේ හය එක ඉතාමත් වැදගත් කරුණක් ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ කරන්නේ. චක්කු සම්පස්සදා වේදනා, සෝත සම්පස්සදා වේදනා, ගාන සම්පස්සදා වේදනා, දිවා සම්පස්සදා වේදනා, කාය සම්පස්සදා වේදනා, මනෝ සම්පස්සදා වේදනා. මේ හය ආකාරයෙන් ඇහැට රූපයක් දැක්වාට පසුව ඒ රූපය අරමුණු කරගෙන වේදනාවක් ඇතිවන්නට පුළුවන්. ඒ චක්කු සංපස්සේ තුන මේ වේදනාව දැනිට වෙන නිසා ඒකට අපි කියනවා චක්කු සංපස්සදා වේදනාව කියලා. ඒ වගේම කනට ශබ්දය වුණාට පස්සේ සැපදුන ගාථාදී කවර වේදනාවක් හරි ඇතිවන්නට පුළුවන්. ඒක සෝත ස්පස්යෙන් නිසා ඇතිවන වේදනාවක් නිසා අපි ඒකට කියනවා සෝත සංපස්සදා වේදනාව කියලා. මෙන්න මේ විදිහට නාසයට ගඳ සුවඳ දැනුණා දිවට රසක් ගෑවුණා, කායට ස්පර්ශයක් ගෑවුණා, ඇය හමුුණත් ඒ වගේම මනසට විවිධ ධර්මාරම්මනා වුණාන් පසුව මේ ආකාර වේදනාවක් ඇති වෙනවා ඒවට තමයි පිළිවෙලින් ගහන සංපස්සජා වේදනා, ජීව සංපස්සජා වේදනා, කාය සංපස්සජා වේදනා සහ මනෝ සංපස්සජා වේදනා කියලා ප්‍රකාශ කළේ. අට්ඨාරසික ආනන්ද වේදනා උස්සාමය පරයයනි කියලා ඊළඟට ප්‍රකාශ කරන වේදනාව 18 ආකාරයකින් උස්සානන්ද මම ප්‍රකාශ කරනවා. මේකෙදි කියන කාරණාවත් භවනා කරන හිතාම වැදගත් කරුණයි. චක්කුණ රූපං දිස්සා සෝමනසර්ථානියන් රූපං උපවිජ්ජති දෝමනසර්ථානියන් රූපං උපවිජ්ජති පිටපත්ථානියන් රූපං උපවිජ්ජති ආදී වශයෙන් දක්වනවා. ඇහැට රූපේ පෙන්වනාට පසුව ඒ රූපය සමාගයේ සිටට සොම්නසක් සතුටක් ආස්වාදයක් ඇතිවන ආකාරයෙන් සිතිවිලි ඇති කරගන්නේ විමසනවා. කියන්නේ ප්‍රියයි, හොඳයි, ලස්සනයි ආදී විවිධාකාරයෙන් මේ රූපය තුළින් ආස්වාදය, සතුටක්, සොම්නසක් ආදී ඇතිවන ආකාරයෙන් පිටිවිලි පවත්වන එක තමයි සොම්නසත්ථානියන් රූපන්නකෝ විදිහට රූපේ කෙරෙහි පිටිවිලි පවත්වන සොම්නස්සේ දනවන ආකාරයට. දොම්නසත්ථානියන් රූපන්නකෝ විදිහේ ඇහැට පෙනෙන රූපයම සමහරට දොම්නස නොසතුට අමනාපය ඇතිවන ආකාරයෙන් බලනවා. ඒ කියන්නේ මෙයා නරක ගෑණියෙක්, මෙයා නරක මිනිස්සෙක්, නරක හතුරෙක්, ඒ ආදී විවිධ ආකාරයෙන්. ඒ කියන්නේ බැඳීම තුළින් ඒක දුම්නසක් සිතට ජනිත වෙනවා. උපේක්ෂාඥාන රෝපණ උපේක්ෂේ ඒ වගේම ඒ දුම්නස හෝ නැත්නම් ඇලීම ගැටීම දෙකම නැති වෙන ආකාරයෙන් මදහස් සිටින සිත රූපයක් බලන්නට පුළුවන්කම තිබෙනවා. ඒකට ඒ ඇහැට පෙනෙන රූපේ දකිනකොට වේදනා තුනක් ඇතිවන්නට පුළුවන් අර කියපු විදිහට සෝමනස්සාණීයන් රූපන් කොයි කිසි කොයි කෙනෙක් සෝමනස්සේ දනවන ආකාරයෙන් හොඳයි ලස්සනයි ප්‍රියයි මනාපයි ආදී වශයෙන් සිහිපත් කරන විට වෙන සිතුවිලි ඇති වෙන කෙනෙකුට ඒ රූපය තුළින් සෝමනස්සක් ජනිත කර දෙනවා. ඒ වගේම දුම්නස්සක් ජනිත කරනවා දෙන දෙනවා ඒ ඒ නොසතුට ඇති වෙන ආකාරයෙන් රූපේ වෙනසුව. උපේක්ෂාව ජනිත කර දෙනවා උපේක්ෂාව වෙන විදිහට සිටේ සිටින පෙරතනොත්. එතකොට එතන තියෙනවා ඇහැ පිළිබඳව කොටස් තුනක්. මේ විදිහට කනට ශබ්දය වුණාට පස්සේ කොනත් උනායි නාසයට ගඳ සුවඳ දිවට රස කායට ස්පර්ශ මනසට ධම්ම අරමුණාට පස්සේ ඒ එක එකක් තුනක් කොටස් තුනකට තුනකට බෙදෙනවා මේවට කියන්නේ අට්ඨාරස මනෝපවිචාර කියලා මනෝපවිචාර කියන්නේ මනස හැසිරෙන ස්වરૂපය අට්ඨාරස මනෝපවිචාර වේදිතබ්බා කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා චත්තප්ප සූත්‍රයේ බුදුමත් මතක හැටියට ඒ ඒකේ තියෙන අට්ඨාරස මනෝපවිචාරාවේදී තමයි 18 ආකාර මනෝපවිචාරයන් දැන ගන්න දෙය. මනස හැසිරෙන විලාපේ දත යුතුයි කියන එකයි අදහස. මේ විදිහට තමයි ඒක කරන්නේ. ඇහැට රූප දැක්කාම අර විදිහට සෝමනස්සේ, දෝමනස්සේ සහ උපේක්ඛාව ඇති වෙන ආකාරයෙන් ඒ රූපේ බැලීම තුළින් වේදනා තුනක් ජනිත වෙනවා. පිළිවෙලින් සැප දුක් නැදහස් වෙන වේදනා තුළ මේ විදිහට කනට ශබ්ද ඇහුවාට පස්සේ නාසයට ගඳ සුවඳ ඇතිවනාට පස්සේ තනි ඉන්ද්‍රියන්ට ඒ ඒ අරමුණු හමු වුණාට පසුව වේදනාව ওই ආකාරයෙන් පහළන එතකොට එක ඉන්ද්‍රියකට තුන් ආකාරයෙන් දැනෙන ඉන්ද්‍රිය හයට වැඩුණාට පස්සේ ඒවා 18ක් වෙනවා ඊළඟට කියනවා ජම්කිස්ස ප්‍රියානන්ද වේදනා උත්සාමිය පරයයන් කර ශික්ෂා ආකාරයෙන් උතුම් මම මේ වේදනාව ප්‍රකාශ කරනවා අර 18න උපෙක්කම් ගේහසිත වශයෙන් නෙක්ඛම්මසිත වශයෙන් කියලා කොටස් දෙකකට බෙදුනහම ශික්ෂායක් වань දේහසිත වේදනාව කියන්නේ ලෞකික දේවල් අරගෙන බුදුහාස්සිතව කියන එකයි දේහසිත කියන එක අදහස. ලෞකික දේවල් අරගෙන යම්කිසි වේදනාවක් ඇති වෙනවා නම් ඒකට කියන්නේ දේහසිත වේදනාව කියලා. එතකොට ඒකට කියනවා සාමිත වේදනාව කියන වචනය. ඒ වගේම නෛෂ්කම්ම්‍ය අරමුණු කරගෙන යම්කිසි වේදනාවක් ඇති වෙනවා නම් ඒකට කියනවා නික්කම්මසිත වේදනාව කියලා. නැත්නම් නිරාමිෂ වේදනාව කියලා කියන්නත් පුළුවන්. ඒකට ගේසිත සහ නික්කම්ම සිත කියන එකයි සාමිස සහ නිරාමිස කියන දෙකයි එකයි දෙකම එකයි වෙන වචන වලින් ප්‍රකාශ කිරීමක් වුණා තියෙන්නේ. එතකොට මේක උදාහරණයක් වගේ මෙයාට තේරුම් ගන්න පුළුවන් මේ ගේසිත කියන එක මෙයාට පහසෙන් තේරුම් ගන්න දන්න කාරණාවක්. නික්කම්ම සිත වේදනාවක් අපි කතා කරපු උදාහරණයකට අපි හිතමු කෙනෙක් භාවනා කරනවා භාවනා කරනවා කරනවා කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැතුවට එයාට දුන්නසන්න ටිකක් ඇතිවෙනවා නෙවෙයි මෙච්චර භාවනා කරන ප්‍රතිඵලයක් නෙවෙයි කවදද මම මේකෙන් ප්‍රතිඵලයක් ගන්නට පුළුවන්කම ලැබෙන්නේ කවදද මාර්ගඵලයක් ලබන්නේ නැත්නම් ධානයක් ලබන්නේ ආදී වශයෙන් දුන්නස දැන් කරගන්න මෙන්න මේ වෙලාවේදී ඇතිවන්නේ නෙක්ඛම්මසිත දෝමනස්සේ නැත්නම් නෙක්ඛම්මකද සෝමනස්ය ඇති කර ගන්න භාවනාවේ ලැබපු ඊට අත්දැකීමක් දැකලා නැත්නම් ධ්‍යානයක් ලැබලා නැත්නම් භාවනා මිත්‍ය කරකලා කියලා ප්‍රීතිය. මේ විදිහට මේවා සාමිත හා සම්බන්ධ වූ ඇහැ කන නාසය දිව අටෝය රූප ශබ්ද ආදී හමුණාට පසු ඇති වෙන වේදනාවල් වගේ නෙමෙයි. මේවා නයිස් කර්මයේ හා සම්බන්ධ සම්බන්ධ වූ නෙක්ඛම්ම සම්ප්‍රයුක්ත වූ වේදනාවන් දැනිටවන්නේ. දැන් හාමුදුරු කෙනෙක් වෙන සංහාරාමුදුරු ඉන්න මහණුනාට පස්සේ යන්නේ අපේ අපරාධ මානෙනි මෙච්චර දුස්විඥානීය දාදී ධම්නස් දැක්කම නෙක්ඛම්මසිත ධම්නස් ඇතිවන්නේ මේ විදිහට නෙක්ඛම්මසිත සහ උපේන ගේහසිත වශයෙන් අර කියපු කලින් කියපු අට්ඨහරස මනෝපවිචාරයන් දෙගුණ වුණාට පස්සේ 36 ආකාරයක් වෙනවා ඒකම 108ක් වශයෙන් බුදුහාමුදුරුවෝ දක්වන අට සතන්තිකෝ ආනන්ද වේදනා උත්සාහය පරයායන කියලා ආ 108 ආකාරයෙන් ගොඩ මම මේ වේදනාව කියනවා අතීත අනාගත පච්චුප්පන්න වස්තේන කියලා එක දක්වන්නේ. ඒ කියන්නේ අතීතයේ මේ ආකාරයෙන් වේදනාවක් ජනිත වෙනවා. දැන් මේ විදිය වේදනාවක් පටිච්චපන්න වශයෙන් වර්තමාන වශයෙන් වේදනාවක් තියෙන අනාගතයේ වේදනාවක් ඇති වෙනවා. සමහර විට අතීතේ එකක් අරමුණු කරගෙන වර්තමානයේ තියෙන පුළුවන් වේදනාවක් නැත්නම් අනාගතයේ අපි තවම හමුන වෙච්ච අරමුණක් අරගෙන වේදනාවක් දැන් අපිට ඇති කරගන්න පුළුවන්. මේ විදිහට කාලස්ත්‍රයට මේක බෙදුනාම එකසියාට ආකාරයකින් මේ වේදනාව දක්වා තිබෙනවා. මේ මෙන්න මේ ආයතන මේ වේදනාව විවිධ විවිධ ආකාරයෙන් බුදුහාමුදුරුවෝ විවිධ තැන්වලදී දේශනා කොට වදාළා තිබෙනවා. මේ කරුණ ටික දැනගැනීමෙන් වේදනාව දැනගත්තා වන්නේ නැහැ. ඒ කියන්නේ මේ කරුණ ටික ඕන කෙනෙකුට පොතක් බැලුවා මේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තා මතක තියාගත්තා කියලා එහෙම වේදනාව දැනගත්තා වෙන්නේ වේදනන්ත ප්‍රජානාන්ති කියන එකෙන් අදහස් අදහස් කරන්නේ වේදනාවේ යථා තත්ත්වය යථා පරිදි දැනගැනීම යථා තත්ත්වය යථා පරිදි දන්නවා කියන්නේ ඒකේ තියෙන ඇත්ත ඇති ආකාරයෙන් ඇත්ත ඇති සතියෙන් දැකීම මේ වේදනාවේ ඇත්ත ඇති සතියෙන් දැකීම තුළින් තමයි වේදනාව පිළිබඳ තියෙන විවිධාකාර අනුසය ධර්මයන් ප්‍රහාණය කරන්න පුළුවන් වන්නේ බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා සෝවත මික්කේ මික්කෝ සුඛාය වේදනාය රාගානුසයන් අපහාය දුක්ඛාය වේදනාය පටිඝානුසයන් අපටිවිනෝදිත්වා අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසයන් අසමෝහනිත්වා අවිජ්ජං පහය විජ්ජං අවිජ්ජං අපහාය අවිජ්ජං අනුපාදේත්වා දිත්තේ ධම්මේ දුක්ඛ සංතරෝ බහිස්සති කියන එකෙන් තමයි විද්දිතේ පාඩයක් කියනවා මේ දුක් වේදනාව කෙරෙහි තියෙන රාග අනුසය ඒක පිළිබඳ ඇති ඇලීම අයින් කරන්නේ නැතුව දුක් වේදනාව පිළිබඳ තියෙන ගැටීම පටිගය අයින් කරගන්නේ නැතුව අදුක්කම සුඛ වේදනාව කියන උපේක්ෂා වේදනාව පිළිබඳ පවස්නා වූ අවිද්‍යාව නොදක්කම අවිද්‍යාව නැති කරගන්නේ නැතුව අවිද්‍යාව නැති කරලා අවිද්‍යාව උපදවා ගන්නේ නැතුව මේ ජීවිතයේදීම දුක කෙලවරයි කරයි කියන කාරණාව කවදාවත් සිදුවන්නේ නැහැ කියන එකයි මේ පාඩේ සිංහල සරල අදහස. ඒ කියන්නේ වේදනාව පිළිබඳ අපගේ සිත තුළ තියෙනවා සුඛ වේදනාවට ඇලීමක් තිබෙනවා. මේ ඇලීමට රාග අනුශය කියන්නේ. ඒක අනුශය වශයෙන් තමයි සිත තුළින් ජනිත වෙන ඕනෑම අවස්ථාවක ඇති වෙන්නට පුළුවන්. අනුශය කියන්නේ ඕනෑම අවස්ථාවකදී සිත තුළින් නැති හැකි තත්ත්වයකට ඒ කියන්නේ රාගේ ඕනම කෙනෙකුට රාගේ නැති කල භාවනාවෙන් අනාගාමී අරහත් ආදී මාර්ගඵල ලබන්න ඇති කෙනෙකුට රාගය ඕනෑම වෙලාවක මතුවන්නට පුළුවන්. නිදාගෙන සිටින කෙනෙක් අවදි වෙන්නාසේ සිත පිළිම ඕනෑම අවස්ථාවකදී මතුවන්නට පුළුවන්. ඒකට අනුස්සය වශයෙන් කතා කරන්නේ. ඒ වගේම ද්වේෂය නැත්නම් ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවකදී ඇති වෙන්නට පුළුවන් අනාගාමී වෙලා නැත්තම්. ඒ වගේම මොහය නැගිටිලා සිටින්නට පුළුවන් රහත් නොවු සෑම කෙනෙකුට. මේවා අනුස්සය වශයෙන් සිත තුළ පවත්නා වූ ධර්ම. මේවා මේ වේදනාව පිළිබඳ පවත්නා වූ මේ අනුස්සය දුරු කරගන්නේ නැතුව මෙම මේ ජීවිතයේදීම සියලුම දුක කෙලවර කරයි කියන කාරණාව සිදු නොවන බවයි බුදුහාමුදුරුවෝ දක්වලා තිබෙනවා. මේ කතා මාධ්‍යයේ මේ වේදනාව පිළිබඳ යථාර්ථය තේරුම් ගැනීම කොයිතරම් අවශ්‍යද කියන කාරණාව අවධාරණය කරලා පෙන්වීම සඳහා එතකොට බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා බොහෝ දෙනා ඉදමිච්චේ අසුතවතෝ පුදුජනෝ දුක්ඛය වේදනාය පුත්තෝ සමානෝ සෝචති කුලමති පරිදේවති උපස්ථාණින් කන්දති සම්මෝහණ අපජ්ජති තස්ස පටිඝාංශය අනුසේති කියලා පාඩයක් දුක් වේදනාවක් ඇති වුණාට පසුව මේ ලෝකේ බහුසුත නෝ අසුතවතෝ පුදුජනෝ පුත්තජන අය සෝචති කිලමති පරිදේවති උපස්ථාණින් කන්දති ශෝක කරනවා, පරිදේව කරනවා, හඬනවා, වැළපෙනවා, පපුවේ අත් දෙකහලා කෑම යනවා, විලාප කියනවා මේ විදිහට දේවල් කරනවා. ඊට වැඩි කතාවක් කියනවා සම්මෝහන්නා පද්ධති. මේ වේදනාව නිසා ඔහු මුලාවටපත් වෙනවා. එවැනි කෙනාට රාග පටිඝ අනුසය ඇති වෙනවා මේ පටිඝ අනුසය ඇති වෙනකොට ඒ පටිඝ අනුසය ගලාගෙන ගලාගෙන යන ධර්මයක් වාගේ සිත තුළින් ගලාගෙන යන මේ ගලා යෑම තුළින් ඔහු සංසාරයටම ඇදගෙන යනවා ඒ පටිඝානුසය තුළ. මේ වගේම මේ ඥානින් පැත්තක් තියෙනවා සුඛ වේදනාව ගන්නුවන් පස්සේ රාගාංශය ඇති වෙනවා ඒ තුළින් සංසාර දික් වෙනවා. ඒ වගේම අවිද්‍යා අනුසය ඇති වෙනවා අදුක්කම සුඛෝපේක්ෂා වේදනාව පිළිබඳව. මේවා පිළිබඳ යථා තත්ත්වය නොදන්නා අයතයි ඒ ක්‍රියාවලිය සිදුවන්නේ සංසාර ගමනේ ලෙස දික්වන්නේ. ඒක නිසා මේ වේදනාව පිළිබඳ අනියම අවබෝධයක් ලබා ගන්නට ඕන. මොකක්ද වේදනාව පිළිබඳ දතේසු නියම අවබෝධය? බුදුහාමුදුරෝ ඔය දීගණක කියන කෙනාට ඒ දේශනාවක් ඉදිරිපත් කළා පෙරවුත් හාමුදුරුවෝ ඒක අහගෙන හිටියා දීගණක සූත්‍රය කියලා ඒකට කියන්නේ. සරුවත් සාහඳුර රහස්සට ඒක අහගෙන ඉඳලා තමයි. දැන් සරුවත් සාහඳුරන්ගේ මේ නෑ දැකෙන. කවුරු හරි ළඟ නෑ දැකෙන. ඉතින් එදා ගිහිල්ලා බුදුහාමුදුරුවෝ කතා වුණා දෙකලකට කිව්වා බුදුහාමුදුරුවෝ දේශනාව. ඒ දේශනාව අහගෙන ඉඳලා තමයි සරුවත් සාහඳුර රහස්සට. එහිදී බුදුහාමුදුරුවෝ විශේෂයෙන්ම ප්‍රකාශ කරන්නේ මේ වේදනාව අත්හැරීම පිළිබඳව. ඒක යථාභූත ඥාන දර්ශනයෙන් ඇති කරගෙන ඒ තුළින් වේදනාව අත්හැරපන් කියන කතාවයි ප්‍රකාශ කරේ. කය පිළිබඳ ඇලීම අතහරින්න කියන කතාව ඊළඟට ওই කරුණ දෙක විතර ඉදි ප්‍රකාශ කරන්නේ වදාළි. එතකොට බුදුහාමුදුරෙහිදී කියනවා මේ සුඛ වේදනාවක් ඇති වෙන විට දීගණක මේ අභිවේෂණ කියන වචන ප්‍රකාශ කරේ එයාගේ මේ දෝෂනාමේ මේ සුඛ වේදනාවක් අත්දකින්න විට කෙනෙක් දුක් වේදනාවක් අත්දකින්නේ නැහැ. එම මොහොතේ උපේක්ෂා වේදනාවක් අත්දකින්නේ නැහැ. දුක් වේදනාවක් අත්දකින විට ඔහු සුඛ වේදනාවක් අත්දකින්නේ නැහැ ඒ සමයේදී ඒ වගේම උපේක්ෂා වේදනාවක් අත්දකින්නේ නැහැ. උපේක්ෂා වේදනාවක් අත්දකින තැනට කලින් කියපු වේදනා දෙකම සුඛ හෝ දුක් මේ මොහොතේ ඒ ස්ථනයේ අත්දකින්නට හැකි ගමන්නේ. මොකද එකම එක සිත තුළ එක මොහොතකදී එකවර ඇතිවන්නේ එක් වේදනාවක් පමණයි. සිතුවිලි දෙකක් සිත තුළ ඇතිවන්නට බෑ. සිත නැත්නම් වේදනාව දැනවන්නේ නැහැ. අපිට සමහරට සැපපොයි දුකපොයි දෙකක් එකට තේරෙනවා කියලා තේරෙනවා තේන් එකට ඇතිවන්නේ එක වේදනාවක් වුණා ඒක විච ඇතිවන්නේ මේකෙන්දි පැහැදිලිව තේරුම් ගන්න මේ කියන බුදුරජාණන් වහන්සේ සූත්‍රයේදී මේකෙන් පැහැදිලිවම තේරුම් ගන්න මේ වේදනාව අනිත්‍යයි කියලා මේ වේදනාව නිරන්තරයෙන් නැති වෙලා යනවායි කියලා එහෙම කියලා බුදුරජාණන් වහන්සේ කියනවා සුඛාය දුකෝ අනිවේෂණ වේදනා අනිත්‍යා සංකතා පටිච්ච සම්පන්නා කය ධම්මා වාය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා මේ සුඛ වේදනාවන් බ්‍රාහ්මණය අනිත්‍යයි සංකතායි සංකත කියන වචනේ නෑ දන්නා පටිච්ච සමුප්පන්නයි හේතුෙන් හටගත්තා කය ධම්මා වාය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා සේවන ස්වરૂපයේ ඇති වෙනවා දිවි යන ස්වરૂපයේ තියෙනවා විරාගය ඇති කරගත යුතු ධර්මයක් වේදනාව කියන්නේ නිරෝධ වේ ධර්මයක් නිරුද්ධ වී යන ධර්මයක්. මේ විදිහටම දුක් වේදනාවටත් කියනවා උපේක්ෂා වේදනාවටත් කියනවා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒක නිසා මේ වේදනාව කෙරේ තියෙන ඇලීම පජහත කියලා අතහරින්නට කියලා දුක්ඛාය වේදනාය සුඛාය වේදනාය දුක්ඛ සුඛාය වේදනා මෙන්න මේ අතහැරීම අතහරින්න කියනකොට මේ සරුවත් මහරහතන් වහන්සේ ඒවා අතහරින්නට පටන් ඒ අතහැරීම තුළින් තමයි උන්වහන්සේ රහත් භාවයට පත් වෙන්නේ නිසා මේ වේදනාව තුළින් අත් වශයෙන්ම මාර්ගඵල ඊනම මාර්ගඵල උනත් ලබන්නට පුළුවන් වේදනානුපස්නාව නිසි පරිදි වැඩිම තුළින් මෙහිදී තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා බොහෝ දෙනෙන් වේදනාවක් විඳිනකොට මම වේදනාව විඳිනවා මගේ වේදනාව කියලා මුලාවකටපත් වෙනවා. කියන්නේ දුක වේදනාවක් ඇතිවෙනොත් මගේ දුක මගේ දුක මම තමයි දුක් විඳින්නේ මම තමයි සැප විඳින්නේ මේ විදිහට මම විඳිනවා මගේ වේදනාව කියලා මිත්‍යා දෘෂ්ටි අදහසට එල්බෙනවා. ඒක වැරදි දෘෂ්ටියක් මිත්‍යා කියන්නේ වැරදි දෘෂ්ටියක්. මේ වේදනාව කියන්නේ අර මා කලින් කියපු විදිහට මේ දේසීති විදින ස්වરૂපයක් පමණයි. අපිට දුකක් උදාහරණයක් ගමු දුකක් සැපමන දාලා තුන එකක් ගන්න පුළුවන්. එතකොට දුකක් උදාහරණයක් දුක් වේදනාවක් ඇතිවෙනවා මේ මම වේදනාව ඉන්නවා කියලා හිතුවට ඉගෙන එකක් එතන නැහැ. එතන තියෙන්නේ අර විදින ස්වરૂපේ ඇති වී නැති වී යෑම පමණයි. වේදනාව ඇති වී නැති වී යෑම පමණයි. මේ වේදනාව ඇති නැති යාම හැර එතන විඳින වෙන පුද්ගලයෙක් සබ්දේ කාරණයක් නැහැ. ඒ ඇතිවන වේදනාවම මම වේදනවායි කියලා මගේ වේදනාව කියලා මෝඩකමින් ගන්න. ඒ ඒකට ඒක සම්පූර්ණ මුලාවක්. ඒ මුලාව තේරුම් අරගෙන තමයි වේදනාව අයින් කර ගන්නට පුළුවන්න්නේ. වේදනා අනිච්ච සංකත පටිච්ච සම්පන්න සංකතෝ ධර්මයක් හේතුන්ගෙන් හටගත් ධර්මයක්. පටිච්ච සමුප්පන්නේ හේතුන්ගෙන් හටගත්තා වූ ප්‍රතිඵලයක්. මේ හේතුඵල දැකීමට තමයි වේදනාවේ සමුදය අපි දතියුතු වන්නේ. මේ වේදනාවේ සමුදය දකින කොටත් මේ අපිට පැහැදිලිවම තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා මේ වේදනාව හේතුන් නිසා හටගත් ධර්මයක් නිසා විනා වෙන කිසිවක් නෙවෙයි කියලා. අපි මම වේදනාවෙන් නෝ මගේ වේදනාව විඳිනවා කියලා මුලාවටපත් වෙනා එකාතකින් ඊළඟට සැප වේදනාවට ඇලි ඇලි ඒකෙන් මුලාවටපත් වෙනවා තවාතකින් තව දුක් වේදනාවක් දැනිට වුණොත් එහෙම දුක් වේදනාවට ගැටිලා පටිගය ඇති කරගන්නවා තවත් සතකින් ඒ වගේම අදුක්ඛම සුඛ වේදනාව ඇතිවෙනකොට අවිද්‍යාවේ මුලාවටපත් වෙනවා එතකොට අර මම වේදනාව විඳිනවා මගේ වේදනාව කියන කතාවේ වැරදි භාවය ඒක නිවැරදි නොවන බව සමාජම පැහැදිලිව තේරුම් ගන්න ඕන. ඊළඟට සුඛ වේදනාව කෙරෙහි තියෙන ඇලීම ඒ වගේම දුක් වේදනාව කෙරෙහි තියෙන ගැටීම සහ අදුක්කම සුඛ වේදනාව පිළිබඳ තියෙන අවිද්‍යාව අයින් කරගන්නට අපි දත හිතවන්නට ඕන භාවනාවෙන් ජීවනයක් ලබන්නට නම් ඊළඟට බොහෝ දෙනෙකුට දුක් වේදනාවක් ආවට පස්සේ අර ගැටීමට අමතරව ආසාවක් ඇති වෙනවා මේ දුක් වේදනාව නැති කර ගැනීමට අපේක්ෂාවක් ඇති වෙනවා ඒ වගේම සුඛ වේදනාවක් ඇති වෙනවා. ඒක දිගින් දිගට පවත්වාගෙන යන තාසාව සමහර ධානය සුඛයක් වෙන්න පුළුවන්. නැත්නම් මාර්ගඵලයක් අභවාස පස්සේ ඇති වෙන සුඛයක් වෙන්නත් පුළුවන්. නිරාමිසව සාමිත තවර සුඛයක්. වේසිතනෙක් කමිතක තවර සුඛයක් වෙති වෙන්නත් පුළුවන්. මේ ඇති වෙනකොට ඒක කෙරේ ඇලීමක් ඇති වෙන නිසා භාවනා කරනකොට විශේෂයෙන්ම වේදනාව ගැන සිහිපත් කරන විට මම වේදනාව විඳිනවා මගේ වේදනාව විඳීම කියන එක අතහැරලා භාවනා කරන්න. ඊළඟට භවනා කරන අවස්ථාවේදී මේ සුඛ වේදනාව කෙරෙහි කියන හැඟීම ඇති කරගන්න නැති කරගන්නට ඕන විශේෂයෙන්ම දුක් වේදනාවක් භවනා කරන ජනිත වෙනකොට මේක නැති කර ගැනීමට තියෙන ආශාව අයින් කරගන්නට ඕන ඒ ඊළඟට මේ මම විඳින්නේ මගේ වේදනාවනේ මේක තියෙන ආශාව නැති නැතුව නැති කරගන්න නැති කරගන්න තියෙන ආශාව නැති කරන ඒ වේදනාව දෙස බලාගෙන සිටීම තුළින් ප්‍රඥාවේ සමාධිය නිබ්බනාවේ යථා තත්ත්වයට ගෙන ගන්න පුළුවන් වෙනවා මේවා සංකත වශයෙන් හේතුන්ගෙන් හටගත් ඵල ධර්ම වශයෙන් තේරුම් ගන්න එක බෙහෙරින්ම ප්‍රයෝජනවත් නිසා තමයි වේදනාවේ සමුදය ගැන අපිට කතා කරන්න සිදුවන්නේ. මේ වේදනාවේ සමුදය දැකීමෙන් පමණක්ම වේදනාවේ යථාර්ථය දැක්සා වෙන්නේ නැහැ. ඒකෙන් දැනගත්තා වන්නේ වේදනාව වර කලින් කියපු විදිහට අනිත්‍ය වශයෙන්, සංකත වශයෙන්, පටිච්චසමුප්පන්න වශයෙන්, කය ධම්මා, වය ධම්මා, විරාග ධම්මා වශයෙන්, නිරුද්ධ ධම්මා, නිරුද්ධ වී යන ධම්ම වශයෙන් දකින්න පුළුවන්. මේ නිරෝධ ධර්මයේ දැකීම තුළින් කෙනෙකුට නිවන සිතපත් කරගන්න පුළුවන්. සමාගයේ අතීතයේ තියෙන විඳින ලද වේදනාවන් කල්පනා කළොත් සුඛ වේදනාව කියන්නේ මේ වේදනාව නිසා අපි ආපස්සට හැරිලා බැලුවොත් පහන්නක් පිටිදලා පහන්න නිවිලා වගේ ඔක්කොම නිවිලා ගිය ධර්ම දැන් බලනකොට ඔය කිසිවක් ඉතිරි වෙලා නැහැ. මේකම් මේ වෙලේ ඇති වුණා එතනම නැතිලා ගියා. ඒ දුක් වේදනාව ඇති වුණා කවර ආකාර දුක් වේදනාව ඒවත් මේ ආකාරයෙන් නිරුද්ධ වී ගියා. නැදහත් වේදනාව මේ ආකාරයෙන් නිරුද්ධ වී ගියා. මේ නිරුද්ධ වියාමක් දකින්නට ඕන. අනිත් එක වේදනාව අනිත්‍ය පමණක් වශයෙන් දැකලා බෑ වේදනාව දුකක් වශයෙන් දකින්නට ඕන. දුක් වේදනාව දුකක් වශයෙන් දකින එක පාස්රේ ඒක කාටවත් කියන්නට දෙයක් නෑ. නමුත් බුදුහාමුදුරුවෝ දක්වනා සුඛා වේදනා දුක්ඛතෝ දක්ඛබ්බා කියලා සුඛා වේදනාවක් දුකක් වශයෙන් සුඛ වේදනාවක් දුකක් වශයෙන් දකින්න කියලා. භවනා කරන ඇසේ දකිත වෙන නැත්නම් සුඛ වේදනාවට ඇලෙනවනේ. සුඛ වේදනාවක් දුකක් වශයෙන් දකින්නට ඕන. එතකොට මේවා නාස්න වශයෙන් දකින්නට ඕන. මේවා කෙරේ කලකිරිය යුතුයි කියලා දකින්නට ඕනේ. ඒකයි වේදනාව යථාර්ථය දකිනවා කියන්නේ. මේවා කෙරේ කලකිරෙන්නට ඕනේ කියන අදහස. ඒ වගේම මේවා අතහර යුතු ධර්ම කියන හැඟීම අවබෝධය ඇතිවන්නට ඕන වේදනාව තුළින්. ඒවත් සම්පූර්ණයෙන්ම අතහැරිය යුතුයි කියලා. ඒ වගේම මේවා කෙරේ ඇලෙන්නට සුදුසු නැහැ කියන විරාගය ඇතිකල යුතු ධර්මයේ කියලා දකින්නට ඕන. ඔය කියන කලින් කියපු නිරෝධය දකින්න. අඩු වශයෙන් ওই හත් ආකාරයෙන් කිමවත් දකින්නට පුළුවන් නම් ඒ කියන්නේ අනිත්‍ය වශයෙන්. දුක් වශයෙන් අනාත්ම වශයෙන් ඒ වගේම ශූන්‍ය වශයෙන් එතන කොටස් හතරක් ප්‍රධාන වශයෙන් තියෙනවා. ඊට අමතරව වේදනාව පිළිබඳව නිබ්බිදාව නිබ්බිදාව තියෙන තොන විරාගය තියෙන තොන විරෝධය තියෙන තොන පටිනිස්සග්ගය තියෙනවා. නිබ්බිදාව කියන්නේ කරකිරීම. විරාගය කියන්නේ නොයල්ම. නිරෝධය කියන්නේ නිරුද්ධ වී දැකීම. පටිනිස්සග්ගය කියන්නේ සිතින් සම්පූර්ණ පිළිබඳ තියෙන ඇලීම අත්හැරීම. මේනකොට තමයි ඔය ඉහළ මාර්ගඵල ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ. <coughs> ඔය දීගණක සූත්‍රය අහලා සරියුත් සාමුදුරලාස්තුනේ නිකම් මේ අය බනහනවා වගේ අහලා නෙමෙයි. ඒ වෙලාවම මේ සියලුම ධර්ම ආචාර්යින් අතාරින් නඩවකින් දැකලා ප්‍රඥාවෙන් දැකලා සමාධියෙන් දැකලා ඒවා අතහැරීම තමයි. <coughs> ඒක නිසා ඒ විදිහට වේදනාවේ ওই හත් ආකාරයෙන් ආනන්දම හත ආකාරයක් ඒ අට ආකාරයෙන්ම වේදනාව අවබෝධ කරගන්නට උත්සාහ ගත යුතුයි. ඊළඟට වේදනාවේ සමුදය දකිනවා සංකත වශයෙන් දැකෙන සංකතා පටිච්චසමුප්පන්න වේදනා සංකතයි පටිච්චසමුප්පන්න කියලා කියන නිසා මේ වේදනාව ඇතිවීමේ හේතු වශයෙන් කතා කරන විට මේ නිදන්තරයෙන් අහලා තියෙන කතාවක් තමයි පස්ස පක්ෂ වේදනා කියන එක. ස්පර්ශයෙන් සා වේදනාව දැනට වෙනවා කියන්නේ. එහිදී පැහැදිලිව තේරුම් ගන්න ඕනේ අපි අර චක්ක සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා කියලා වේදනා හය ආකාරයෙන් කියවනේ. ඒකදී ඇහැට රූපය පෙන්නට පස්සේ චක්කු සංපස්සේ ඇදින ඒ පස්සේ තුලින් ඇති වෙන්නේ චක්කු සංපස්සජා වේදනාව. ඒක තුලින් මේ සෝත සංපස්සජා වේදනාව, ගහන සංපස්සජා වේදනාව, ඔය ජීවාකාය, මනෝ